දැන් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ උතුම් සත්‍යක්‍රියාමය සාන්ති කරුණයක් කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතිහාසය දිගයි. මේන් ලැබෙන සාන්තිය පිළිබඳ පරිේශණය මානසිකයි. බුදුරජාණන් වහන්සේ මේ මේ මේ සාන්ති කර්ම විදි උද්ගල సంతාන තුලින් මතු කර ගැනීමටයි කීවේ ගහකොළ වලින් මතු කර ගන්නවා ඒ නිසා දැන් මේ අවස්ථාවේදීත් මේ චිත්ත තරංගත් එක කරන වැඩසටහනක් ශක්තිය මතු කර ගන්න ක්‍රමය කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ මතු කරගෙන සාන්තිය සලසා ගන්න එක සියලු දෙනාගේ වැඩි වෙන නිසා දැන් අද බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ගුණම අරගෙන සත්‍යක්‍රියා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ මේ ඉතිපිසෝ පාඨයේ තියෙන ගුණ නවයට සම්පූර්ණයි. සූත්‍ර 10000 ගණනාවක මේක සඳහන්. ගුණ රාවේ පැතිරෙනකොට ওই ටිකම තමයි කියවන්නේ. බුදු ගුණ පාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච මේ ගෞතම වහන්සේගේ මෙහෙම ගුණයක් තියෙනවා කියලා මේ අරහන් ආදී ගුණ ගැනමයි. ඒතකොට දැන් අද කාලේ බලනකොට අරහන් ආදී ගුණ එහෙම කියෝ මාත්‍රේ තේරෙන්නේ නමුත් එදා තිබුණේ දර්ශන ශාස්ත්‍රයේ ස්වර්ණමය යුගය නිසා ඉන්දියාවේ මධ්‍ය දේශය සත්‍ය සෙවීමේ විශාල පිරිසක් පෙරගමන් ඇවිල්ලා හිටපු නිසා භෞතික වශයෙන් දියුණු වෙන්න හැම ශාස්ත්‍රයක්ම ඉගෙනගෙන තිබුණු නිසා ජ්‍යොතිෂ ආදියත් එක්ක මේ අරහං ආදී ගුණ අරහං ආදී වචනවල තේරුම දැනගෙන හිටියා. ඒ නිසානේ ඒ නමින් පැතුරුනේ. එම නිසා මේ කාලේ ඒවා හුඟක් වෙලාවට කට්ටිය දන්නේ නැහැ. ඒ කාලේ ඒ පැත්තෙන් ඒ ශාස්ත්‍ර පැත්තෙන් එහෙම වේද පැත්තෙන් එහෙම පෙර නිමිති කීම් ආදිය තුලින් හැම දෙයකින්ම ගිහිල්ලා නැතිබුණේ සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීම පමණයි. ඉන් මෙහා හැම දෙයක්ම තියෙනවා. එම නිසා ඒ අය දැනගෙන හිටිය අරහන් කියනකොට කොහොමද ඒ පුද්ගලස පුද්ගලයාගේ තියෙන සත්‍ය නිරූපණය වෙන්නේ මානසික. සම්මා සම්බුද්ධ කියනකොට මොකද මේකෙන් විඥාන වෙන කාරණය? මේ ආදී ගුණ නමේම අන්වර්ථනාම. ඒ ඒවට ඇතුළත් වෙන ගුණ අසීමිතයි. මනිසා ඒව අදත් පුළුවන් අත්තු කරලා ගන්න. බුදුරජාන් වහන්සේ මිනිස්සෙක්නේ අපිත් මිනිස්සු. එච්චර දුර යන්න බැරි වෙයි. නමුත් තම තමාගේ ධර්ම ශක්තිය දියුණු කරගන්නට පුළුවන්. එතකොට සියලු සැනසීම පිණිස අපලෝ දුර දුර කරගන්න නෙමෙයි. සාස්ත්‍රාව රැකිරක්ෂාව කරගන්න නෙමෙයි. විභාගේ පාස් කරගන්න නෙමෙයි. තවත් තවත් ඒවා ඒවත් ලැබෙනවා තමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන පුළුල් මානසිකත්වයෙන් පුනරුවන්ට හැරෙනකොට ඊට මෙහා පැත්තේ ඕව මොන දේවල්ද? ඒවත් සඵල වෙනවා. හැබැයි ඒවට වඩා ලොකු බලාපොරොත්තු අතර තියාගත්තට පස්සේ හිතේ ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා දැන් මේ අවස්ථාවේ සියලු දෙනාට සාන්තිය පිණිස මේ බුදු ගුණ සත්‍ය ක්‍රියාවක් සිදු කරන්නේ මේ උතුම් මාධ්‍ය හරහා මාධ්‍ය ජාලය හරහා මේ මේ සත්‍යක්‍රියා මේ ධර්ම ශක්තිය හිතවත් නදහත් අහිතව සියලු දෙනාටම සියලු සැනසීම පිණිස වේවා කියන අදිස්ථානයෙන් උයි මේ සමාරම්භ වෙනවා සමන්ත චක්කවාලේසු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 张。 සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චක්කාරි පුරිස යුගානි අට පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දස්තිනේයෝ අංජලි කරණී අනුත්තරං පුඤ්ඤක්ඛෙස්සං ලෝකස්සාති එවං බුද්ධං සරණාන ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා සංවිතස්සං වා ලෝමහංසෝ නහෙස්සති තේන සත්‍ය වඤ්ඤේන පාසු සංගතනත් තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං අරහන්තං සිරසා නමාමි තේන අරහං ගුණ තේජසා සොත්ථිතේ හෝතු සම්බදා සෝ භගවායිති සම්මා සම්බුද්ධ තේජසා සොස්සිතේ හෝතු සම්බදා සෝ භගවයි කිති විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ වතෝ භගවා තං භගවන්තං විද්‍යාචරණ සම්පන්නං සරණං ගච්ඡා සම්භගවන්තං විජ්ජාචරණ සම්පන්නං සිරසා නමාමි ඒන විජ්ජාචරණ සම්පන්න ගුණ තේජසා සොත්ථිතේ හෝතු සම්බදා සෝ භගවා ඉති සුගතෝ සුගතෝ වත සෝ භගවා සම්භගවන්තං සුගතං සරණං ගච්ඡා සම්භගවන්තං සුගතං සිරසානමාමි ඒන සුගත ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා සෝ භගවා ඉති පියෝ භගවායිති කී අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති වතසෝ භගවා සම්භගවන්තං අනුත්තරං පුරිස ධම්මසාරතිං සරණං ගච්ඡාමි සම්භගවන් සං අනුත්තරං කුරිත ධම්මසාරතිං සිරසා නමා ඒව මනුස්සානං වතේසෝ භගවා සම්භගවන්තං සත්තාරං දේව මනුස්සානං සරණං ගච්ඡාමි සංභගවන්තං සත්තාරං දේව මනුස්සානං සිරසා නමාමි තේන සත්තා දේව මනුස්සානං ගුණ තේජසා බුද්ධ ගුණ තේජසා සොත්තිසේ හෝතු සබ්බදා සෝ භගවායිති භගවා භගවාවත සෝ භගවා සම් භගවන්තම් භගවන්තං සරණං ගච්ඡාමි සම් භගවන්තං භගවන්තං සිරසා නමාමි තේන භගවා ගුණ සේජසා සොත්තිසේ හෝතු සම්බදා සම්බේතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං අක්ඛන්තු සම්බ දේවතා සබ්බබුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදාති